මධ්‍යම කාරක සභාව මගින් අපි නාම යෝජනා මණ්ඩලයක් පත් කරනවා. එතකොට නාම යෝජනා බලාපොරොත්තු වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තරඟ කරන්න නාම යෝජනා ඉල්ලන්න ඕනේ. නාම යෝජනා ඉල්ලුවායින් පස්සේ තමයි නාම යෝජනා මණ්ඩලය මගින් සහ මධ්‍යම කාරක සභාව මගින් කාට නාම යෝජනා දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඉතින් මේක තව මේ ගව ගානක් ඉස්සරහා තියෙන දෙයක් නේ. ඉතින් ඊළඟට අගමැතිවරයා පත් කරන්නේ රටේ ජනාධිපති. පාර්ලිමේන්තුවට පත් වුණායින් පස්සේ മന്ത്രിවරු ඒ മന്ത്രി කණ්ඩායම අතුරෙන් වැඩිම සහයෝගය තියෙන්නේ කාට කාටද කියලා ජනාධිපතිතුමාට හැඟෙන එක්කෙනාට තමයි අගමැතිකම ප්‍රදානය කරන්නේ. ඒක අපිට දෙන්නත් බෑ පිට කෙනෙකුට දෙන්නත්. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඉතින් මේ ව්‍යවස්ථාවේ හැටියට ඒවා කෙරේ. ඉතින් ඇයි අපි මේ හදිස්සි වෙන්නේ?